භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ චිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවා ඒතදවෝචේ සේයථාපි භික්ඛවේ දේ අගාරා සද්වාරා తත්‍ර තේ පුරිසෝ මජ්ජේ තිත්තේ පස්සෙය ගේහං මනුස්සේ පවිසන්තේපි නික්කමන්තේපි අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝවං භික්කවේ දිබ්බේන චක්කුණා විසුන්දේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපංජමානේ ඊනේ පනීතේ සුගතේ දුංගතේ යථා කම්මූපගේ සත්තේ පජානාමි තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කරන ලද ලෝකයේ පිළිබඳවත් විස්තර විවරණයක් පහදා දෙමින් කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක පහදා දෙමින් දේශනා කරන ලද ලෝ පහළවී වදාළ සීලෝම ශරුවඥන් වහන්සේලා විසින් එක ලෙස පවත්වන ලද අවිජිත සූත්‍ර දේශනාවක් තමයි ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ මේ දේශනේ සම්බන්ධ අද මේ නිකිනි පොඩ පසළොස්වක් බොහෝ දවසේදී ධර්ම දේශනේ පවත්වනු මැනවේ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 මේ දේශනේ බොහෝම දීර්ඝ සවිස්තර දේශනාවක්. එසේ නමුත් වේලාවේ පමණින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙමු. අද විශේෂයෙන්ම නිකිනිපුර පසළොස්වක් පොහොව දවසේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ආශ්චර්ය දේ සිද්ධ වෙච්ච උපෝසත දවසක්. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා පෘථිවිය කම්පා කරවමින් පළමුවෙනි පංචසතික ධර්ම සංගායනා පැවැත් වූ දිනයයි නිකිනිපුර පසළොස්වක් පොහොව දවසේ මාස 7ක් ඇතුළත ධර්ම සංගායනා පැවැත්වුණ ත්‍රිපිටක ධාරී ප්‍රභින්න ප්‍රතිසම්බිදා પ્રાપ્ત මහරහතන් වහන්සේලා 500 නමක් විසින් තවත් විශේෂ සිද්ධියක් තමයි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව අපේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ජී ජීවිතයේදී සරුවක්ඥන් වහන්සේගේ සොහොරු කෙනෙක් වන සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සමග එක දවසේ උපන්න ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත ගතිමන්ත, දෙකිමන්ත, බහුස්සත උපට්ඨාග කියන තනතුරු පහකින් ප්‍රසිද්ධියටපත් වූ ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ සම්භාවනීය බුද්ධෝපස්ථායකයන් වහන්සේ වෙන ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව උත්තම අරිහත්ත්වයටපත් විය වදාළේ අද වැනි නිකිනි පුර පසළොස්වක් බොහෝ දාසක උදෑසනකයි. එනිසා අපටත් මේ දවසේදී ආගමානුකූලව කය වචන හිත සංවර කරගෙන උසස් සීලාදි ගුණ පූර්ණේ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපදාව යෙදෙමින් එවැනි බුද්ධෝත්පාද කාලයක ලබන්න තියෙන ලෞකික ලෝකෝත්තර උත්තරී මනුෂ්‍ය ධර්මයන් ආબોධ කර ගැනීම සඳහාම අදිෂ්ඨාන සබා ගනිමු.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 එනිසා මේක මේ ප්‍රබන්ධයක් හෝ එහෙම නැත්නම් ආවට ගියාට දේශනා කළ දේශනාවක් නොවන බව පළමුවෙන් අපි තේරුම් කරගනිමු. මාත්‍රුකා කළ සූත්‍ර පාඨයේ අදහස මෙහිමයි. සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන දිනක සිව්වණක් පිරිස මැද්දේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස මැද්දේදී භික්ෂූන් වහන්සේලා පෙරමුණේ සිටින බැවින් කාටත් සාධාරණව භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා.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 අනුසං චරන්තේ පන් විචරන්තේපි. ඔබි නොබ හැසිරෙන ඇත්තොත් දකිනවා. මක්නිසාද හරියට මේ දෙපැත්තම පෙනෙන තැනකයි මේ ඇත්ත වාසී වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා හෝ හිටගෙන සිටින්නේ. ඒව මේව කෝ අහම් වික්කවේ තිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුෂකේන සත්‍යේ පජාපස්සාමි. ඒ වගේ මහණෙනි මම මිනිස් ඇස ඉක්මෙව්ව දෙවියන්ගේ ඇස හා සමාන අභිඥා බල බල බවට පත් වුණා වූ දෙවස් නුවණින් මේ ලෝකයේ දේශ බලනවා.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 ඒවා බොහෝම ප්‍රසන්නයි. වාත පිත්ත සමාදීන් පරිබෝධයක් නැහැ. ඒ ඇත්තන් ඇස් රෝගයක් නැහැ. ඒ ඇත්තන් බොහෝම සිවුන් දේවල් දකින්න පුළුවන්. ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒවට කියනවා කර්ම විපාකජ නැත්නම් කර්ම විපාකයෙන් අටගත් ප්‍රසන්න නේත්‍ර. අපේ සාරුවක්ඥන් වහන්සේටත් තිබුණනේ යොදුනක් මානේ යොදුනක් මානේ ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන් පුදුම ප්‍රසන්න වූ නේත්‍ර සංගලක් අපේ සාරුවක්ඥන් වහන්සේටත් තිබුණනේ ආල ඇති. පින්තුන් ආල ඇතිනේ සිවි මහ රජුරවන්ට ඇස් දන් දුන්න දවසේදී අදිෂ්ඨාන බලයෙන් නිද්දකක් ලැබුණානේ. ඒ නිද්දකට යොදුන් 100ක් මානේ දකින්න පුළුවන් කියනවා. නිකන් නෙමෙයි ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒ තරමට ප්‍රසන්න නේත්‍රයක් සීමා රජුවන්ටත් ලැබුණානේ. ලෝතර බුදු වෙලා ලැබුණ යොදුනක් මානේ සියල්ල දකින්න පුළුවන් ප්‍රසන්න නේත්‍ර යුග්මයක්. ඒකට කියනවා ප්‍රසාද චක්ෂු කියලා. සමහර විට ආල ඇති අහසේ තරු කැට සමූහයට වඩා ලෞතුඩා බුදුබාපත දන් දුන්න කියලා ඒ ව්‍යානිසංශ තමයි. අනික් කාණේ තමයි ප්‍රිය ඇසින් මෙත් ඇසින් ලෝක සත්‍ය දෙස බලා දාන ආදී පාරමී පිරෝබාට සාධකයක් තමයි ප්‍රසන්න නේත්‍ර යොග්මයක් ලැබුණු බව.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 ආලෝක කසිනේ ආකාශ කසිනේ දෙක එකට අන්තර්ගත වෙනවා. එනිසා ඒකේ නමුතු ව්‍යායාමයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ මක්නිෂාද මේ 14 ආකාරයකින් වසීතාට පමුණවන්නේ තත්පරයක් තරම් කෙටි කාලෙ උනත් කසිනෙන් කසිනේට ධානයෙන් ධානයට මාරු වෙන්න තරම් ශීඝ්‍රව සමාධින්න නැගිටින්න සමත් බවක් ඇති කරගනු පිණිසයි. ඒ කියන්නේ එක එක දේ නිර්මාණය කරන්නේ එක එක දේ සඳහා නුවණ මෙහෙයවන්නට ඒ කසින එක එක જાතියකින් තමයි පුළුවන්. එනිසා තමයි ශෙනික ශෙනිකව ඒ ඒ කසිනයන්ට ඒ ඒ ධානයන්ට සමාදින්න ප්‍රගුණ කරගන්නට ඕනේ. එසේ ප්‍රගුණ කරගත්තාම තමයි ඔය කිප්ප නිසන්තිතාව කියලා තියෙන අවස්ථාවක් ශෙනිකව ශෙනිකව අභිඥාව ප්‍රයෝජන ගන්න පුළුවන්.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 දෙවෙනි ධානයේ වැඩුව අය පරිත්තාබ අපමානාබ ආබස්සර බඹතුලිච්චනක වන්න. එවාගෙම තුන්වෙනි ධානයේ වැඩුව අය පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්නක බඹතල තුනෙන් තැනක උපන්න. චතුර්ථ ධානයේ වැඩුව අය වේහප්පලේ උපන්න. සමහර කෙනෙක් සංඥා විරාග භාවනා වඩා අසඤ්ඤ තලයේත් උපන්න. සමහර කෙනෙක් අරෝප සමාපත්තියෙන් පළමිනේක උපදවලා ආකාසානං ඡයතනි උපන්නා සමහර කෙනෙක් විඥානංචයතනෙ උපන්නා.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 ඔක්කොම දකිනවා. එයින් 42000 42000 බැගින් දිව්‍ය ලෝක 6 එකින් එකට ඉහළට පිහිටා තිබෙනවා. හයවෙනි දිව්‍ය ලෝකයේ සිට ප්‍රථම ඥාන බඹලොවට යොදුන් 55 ලක්ෂ 8000ක් ඈතින් පිහිටා තියෙනවා. දෙවෙනි ධ්‍යාන තලයේ ඊට එපමණම ඈතින් පිහිටා තියෙනවා. තුන්වෙනි ධ්‍යාන තලයේ එපමණ ඈතින් පිහිටා තිබෙනවා. හතරවෙනි ධ්‍යාන තලයත් එපමණම ඈතින් පිහිටා තියෙනවා. සුද්ධාවාස එකින් එකට ඒ වගේ 55 ලක්ෂ 8000 යුදුම් ඈතින් ඈත පියල පියලට පිහිටා තිබෙනවා. අරූප ලෝක හතරත් එහෙම පිහිටා තිබෙනවා. ඊළඟට දැන් මනුෂ්‍ය ලෝකයේ සිට පළවෙනි බ්‍රහ්මතලයට යම් පමණ දුරද ඒ දුර සිට ලෝවාම් පහ ලෝවාමහා ප්‍රාසාදයේ තරම් ගල් පර්වතයක් පාතෙහෙලුවොත් එක විනාඩියකට යොදුන් 13කුත් තුනෙන් එකක් පාත් වෙනවා.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 ඒ කියන්නේ මේ මේ සත්වයෝ කයින් දුසිරිත පිරුවා. වචනෙන් දුසිරිත් පිරුවා, සිතින් දුසිරිත් පිරුවා. දුසිරිත් කියන જાති කවුරුත් දන්නවනේ, කයින් දුසිරිත් තුනක් තියෙනවනේ. ප්‍රාණඝාතය, අදස්ථාදාන, කාම මිත්‍යාචාරය. වචනින් දුසිරිත් හතරක් තියෙනවනේ. මුසාවාද, පිසුනා වාක්‍ය, පරුසා වාක්‍ය, සම්පප්‍රලාප. සිතින් දුසිරිත් තුනක් තියෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ති. ඔය අතර තවත් ඒවේ සම්බන්ධකම් ඇති බොහෝ අකුසල් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් බිඳිනවා මම්මාවත් වල ඇඟිලා ඉඳගෙන විලෝපණය කරනවා පරදාර කර්ම කරනවා ඒ වගේම දේ ගන්නලා අනුන්ගේ දේ පැහැර ගන්නවා වංචාවෙන් කිරලමැල්ලා දේවල් පැහැර ගන්නවා මේ ආදී වශයෙන් බොරු සාක්ෂි දීලා නොයෙක් විදියට අනුන්ට හිංසා පීඩාවන දේ කරනවා ඊර්ෂ්‍යා කරනවා নানা ප්‍රකාර අකුසල් තියෙනවා ඒ අකුසල් කර්මයන් රැස් කරගන්න හැටිත් ඒලාගේ ප්‍රතිපාක වශයෙන් චුතියට අනතුරු ඇතන් කෙනෙක් ගිහිල්ලා උපදිනවා പ്രേතාපාය. പ്രേතාපාය කියන කොටස් හතරක් ප්‍රධාන වශයෙන්. කුප්පිපාසික, නිජ්ජාමතන්නික, කාලකංජික, පරදත්තූපජීවි කියලා. ඔය කියන අවස්ථාවන් අතුරෙන් යම් പ്രേත ලෝකයක උත්පත්ති ලැබනවා. ඒ ඇත සමාට අවුරුදු සිය ගණන් දහස් ගණන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කෑමක් බීමක් නැතුව, ඉඳුමක් හිටුමක් නැතුව, ඇඳුමක් පැළඳුමක් නැතුව අනේක වේද දුකින් පීඩාවෙන් පෙළි ඒ ප්‍රේත දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කළා එවැගේම කයින් වචනින් සිතින් දුසිරිත පිළියම නිසා එවැගේම මිසදුටු කර්ම කළ නිසා මිසදුටුවන් ඇසුරු කළ නිසා මිසදුටු බාටපත් තියෙන নানা ප්‍රකාර අකුසල කර්මයන් රැස් කරගත්ත නිසා තව කෙනෙක් තිරිසං ආපාය උත්පත්ති ලැබෙනවා. ඒ තිරිසං ආපායතරම් විසිතුරු නිකායක් ලෝකේ නැහැ. ඒ තරම් විසිතුරුයි මේ තිරිසං ආපායේ පැවතුම්. එතකොට নানা ආකාරයේ කියන්නේ අපාද, දීපාද, චතුස්පාද, බහුපාද নানা ආකාර තිරිසන් සතුන් ඉන්නවා. අපේ ඇයටත් පේන්න තියෙනවා නොපෙනෙන ඇත්තෝ වැඩි. අහසෙත් තියෙනවා, පොළවෙත් තියෙනවා, ජලයේත් තියෙනවා, මහ පොළොව යටත් තියෙනවා. මේ තිරිසංගත සතුන්.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 නිරයන් එවාගෙම නිරය කියන්නේ එවාගෙම කිසිම සම්පත්තියක් සැපයක් වෙන જાතියක් එතන විඳින්න ඇත්තේ නැති නිසා නිරයන්. අපායන් දුක්ගතින් බොහෝම දුකසේ යන්න සිද්ධ වෙනවා. හඬාගෙන වැළපීගෙන බියෙන් තැතිගෙන යන්න සිදු වෙන නිසා දුක්ගතින් දුකසේ යන්න සිදු වෙන අපායට වට වැටෙනවා. ඒ අපායව සම්බන්ධව දීර්ඝ විස්තරයක් මෙහි සඳහන් වෙනවා.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 ඉතින් යම් කෙනෙක් මේ සම්බන්ධව තාදුරට ගවේෂණය කරනවා නම් නියම ගුරු ඇසුරක් අරගෙන සමත භාවනා වඩලා අර මුලින් සඳහන් කළ විදිහට කෞෂණ භාවනාවෙන් අෂ්ට සමාපatti උපදවලා 14 ආකාරයෙන් සිත ප්‍රගුණ කරලා ඒ වගේම අභිඥා බල උපදවලා දිවස් නුවණ යොමු කරන්න පුළුවන් වුණා නම් අය කාගේවත් ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සම්බන්ධ උත්සාහ කළ යුතුයි කියන එකයි අපි ආරාධනේ. අදත් ඒක පුළුවනි. අද කාලෙත් මේ ධර්මයේ විවෘතව තියෙනවායි ගමන් කරනවා නම්. ඊළඟට මෙහි මේ සංජීව කාලසූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීචි කියන මේ අටමහා නරකයේ පමණක් නෙමෙයි එක එක මහා නරකයකට හතර දිශාවේ තව හතර හතර 16ක් බැගින් තියෙනවා. ඔය 16ක් බැගින් තියෙනවාද කියන උස්සද නගරේ උස්සදාපාය කියලා උස්සද නරකාදී කියලා. ඒ කියන්නේ උසුපත් නරක. ඒවා තියෙනවා වේතරණී නන්දියේ, කුක්කුල නන්දියේ, ගෝත මේ අපාය, සිම්බලි වනය, ඔය විදිහට අසිපත්ත වනය මේ නම් වලින් හඳුන්වනවා. ඒ වාගේ තියෙනවා 128ක්. ඒ කියන්නේ අතට හතර පැත්තේ හතර හතර බැගින් 16ක් බැගින් 128ක් තියෙන ඔසුපත් නරකවල.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 කොහොම එකින් එකට 15 දහසෙන් 15 දහසෙන් පහතට තමයි පිහිටා තිබෙන්නේ. අන්තිමට තිබෙන්නේ අවේචි මහා නරකය. මේ සීලම අටමා නරකයන් යොදුන් වශයෙන් ගන්නකොට යොදුන් 100ක් දිගයි පළලයි. ඒ වාගේ දිට්ඨිය කොම අයෝමයයි. එක එක බිත්තිය ඝනකම යොදුන් 99 බැගින් පවතිනවා.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 එයාතු කළා නෙමෙයිනේ. දෙවියන් බ්‍රහ්මයන් කළා නෙමෙයිනේ. Taman මේ කරගත්තේ. එමනම් Tamante එක ඵල විපාක විඳින සිදු වෙනවා නේද දරුව? ඊළඟට ආනවත් දෙවෙනි එක්කිනා. ඒකනේ දෙවෙනි දූතයා. දෙවෙනි දේව දූතයාට හඳුන්වන්නේ වයස්ගත එක්කෙනෙක්. ඔබ දැක්කා දෙවෙනි දූත දේව දූතයා. අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නේද වයස්ගත කෙනෙක්? ආ දැකලා තියෙනවා. වයස්ගත වෙලා අවුරුදු 60යි 70යි 80යි 90යි කියලා කුදු වෙලා කෙඳිරි ගාමින් ඉසේ දෙලා දත් කැඩිලා ඇඟරිලා වැටිලා කලකලන්නේ ඇනිලා කෙඳිරි ගගා ඉඳුරන් දුබලව හැරමිටි වාරුවෙන් යන්නේ නැත්තු දැක්කා නේද? එහෙමයි දැක්කා.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 ඒ කියන්නේ සුමනගිරි විහාරයේ චෛත්‍යයට එතුමා රතු පාට මේ රෙද්දකින් අර කප්රුක් පූජාව කියලා කියන එකක් තියෙනවනේ ඒ වගේ පූජාවක් කළා තිබුණා. ඒක ශීප්කත් තෙලක පාටම අපායන් ගොඩේලා දෙව්ලෝ උපන්නා. තව එක්කෙනෙක් බෞද්ධයෙක් තමන්ගේ පුතා පැවිදි වෙලා ඉන්නවා. ඒ පැවිදිලා ඉන්න පුත්‍රය ස්වාමින් වහන්සේගේ පාමුල දල රෙද්දක් ගෙම පාමුලේ තියලා පූජා කළා.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 ඊළඟට අර කිසිම පිනක් මතු කරගන්න බැරි වුණා නම් යමදේව රජ නිහඬ වෙනවනේ. යමපල් අය ඇවිල්ලා මේ ඇත්ත අරගෙන යනවා. ඉතින් ගිනි ගත්ත යවුල් වලින් ඇඟට විදිනවා. নানা ප්‍රකාර වද හිංසා කරනවා. පොළවේ දිගා කරලා කෙටිරියෙන් කපනවා. ඒ වගේම උඩ එල්ලලා වෑයෙන් රහිනවා.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 ඒ දුවන දුවන වාරයක් ගානේ මොෝගේ හිවි සම්මස්නාර ඇට ඇතිමිදුළු දක්වා ගින්නෙන් පිච්චෙනවා. පය උස්සන කොට අයත් හැදෙනවා. මැරෙන්නේ නැහැ කර්ම විපාකයේ ගෙවෙන තුරු මේ දුක් විඳිනවා. ඕම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් තිස්සේ අර ගින්නේ පිච්චි පිච්චි දලා යන්දාසක දොර ඇරෙනකොට දුවනවා. දොර වැහෙන අයමත් ඉතින් දුකටපත් වේදවා. යන්දාසක දොර ඇරලා පිට පැන්න ගමන්ම අයමත් අර ඔසුපත් නරකෝට වැටෙනවා. ඒ වෙයි දුක් විඳිනදලා අයමත් මේකට වැටෙනවා. මේ වාගේ කර්ම විපාක තියෙන තුරු අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් මේ දුක් විඳින්න සිද්ධ වෙන බව මේ සඳහන් වෙනවා. ඉතින් මේ අනුව සලක බැලීමේදී අත්ත වශයෙන්ම තමත්තස්සේ නාම චත්තාරෝ අපාය සකගේ සදිතා කියලා ධම්මපදට්ඨ කතාවේ තියෙනවා වැදගත් පණිවිඩයක්. සෝවාන් මාර්ගඵල නොලැබූ ප්‍රමාද විහෙරණයෙන් ජීවත් වෙන පෘථුජ්ජනයන්ට තමන්ගේ සුවකීය නිවස වාගේ තමයි සතර අපාය. නරකයේ තිරිසංආපා, പ്രേතාපාය, අසුරාපාය. මේවා තුල තමයි වැඩියෙන් ලෝක සත්වයා හැසිරෙන්නේ.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 ශාසනය පැවිද්දක් තියෙනවා. කල්යාණ මිත්‍රයසුරක් තියෙනවා. සද්ධර්මයක් තියෙනවා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. මානිනි එළඹ සිටි සිහිනුවණින් ප්‍රතිපatti සම්පාදනයේ කෙරෙත්වා කියලා දාස තුන් වාරයක් භික්ෂු සංඝයා වහන්සේට අනුශාසනා කරනවා. චාරුවඥන් වහන්සේගේ මේ අනුශාසනයේ මුළු ජීවිතේම නුගහරදාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් එතිදීපත් කරලා තියෙනවා.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 එපමණක් නෙමෙයි 550 ජාතක දේශනා අතරත තියෙනවා නිමි මහා ජාතක දේශනය. මේ නිමි මහා ජාතක දේශනෙන් තවත් මීටත් වඩා වැදගත් කරුණු රාශියක් එකතු කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව සලක බැලීමේදී අතීත භව සංසාරයේ අපි මේ අනන්ත දුක්ඛයන්ට පාත්‍ර වෙමින් ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට නොලැබුණු නිසායි.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 අපට ලැබුණා මේ ධර්ම වාසනාව මෙන්ම ලෝවැසි සීලම සත්‍යයන්දද මේ ධර්ම වාසනාව ලැබේවා සීල සත්‍යෝ මේ වාගේ ජාති ජරා මරණ දුක්ඛයන්ගෙන් එවාගේම සතර ආපා දුක්ඛයන්ගෙන් පෙළෙමින් පවත්නා බැවින් මේ දුක්ඛයන්ගෙන් අකමැදී සදාකාලික සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා යොමු වීමට ඒ සෑම දිනාට වාසනාව උදාපත් වේවා කියලා අපි මෛත්‍රියේ පතුරවන්නට ඕනේ. ඉතින් අද මේ නිකිනිපොඩ පසළොස්වක් පොහොව දවසේදී ධර්ම සංගායනාවන් පවත්වමින් මහ පොළොව කම්පිත වූ දවසේදී අනදමා හිමියන් වහන්සේ සෞඛලස් නසා මහා රහත් භාවයට පත් වූ දවසේදී අපිත් අදිෂ්ඨාන සභා ගනිමු ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ වෙන ත්‍රිපිටක ධර්මයට අනුව ධර්මාඥානෙ යම් පමණකින් වැඩි දියුණු කරගන්න අදිෂ්ඨාන කරගනිමු එවාගෙම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි දියුණු කර ගැනීමට අදිෂ්ඨාන සබා ගනිමු.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 මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ජබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ජබුම්මට්ටා දේවානාගා මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මෙතෙක් වේලා උසස් ගුණ පිරීමෙන් අත් වූ කුසල අනිසංස බලයෙන් සෑම දිනාට මෙලෝ පල්ලෝ සුභසිත සැලසී ආයුරාෝග්‍ය සම්පත් සැලසී ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වී දෙලව ජයගෙන සපිරවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළ සදාකාලික ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුවත් වේවා කියාපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා අද නිකිනිපුර පසළොස්වක පොහොදා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ